පුනච පරං භික්ඛවේ භික්ඛු සේයථාපි පස්සේය ශරීරං සීවතිකාය චද්ධිතං අට්ඨිකානි පුඤ්ජිකතානි තෙරෝ වස්සිකානි සෝයිමමේවකායන් උපසංහරති අයම්පිකෝකායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒතං අනතීතෝති ඉති අජ්ජත්තං වාකායේ කායානුපස්සී විහෙරති බහිද්ධාවාකායේ කායානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාකායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහරති අත්ථිකායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතාහු යාවදේව ඥානමත්තාය පතිසති මත්තාය අනිසිතෝච විහරති නචකින්චිලෝකේ උපාදියතිී ඒවම් පික්හෝ භික්හවේ බික්කු කායේ කායානු පස්සී විහරති පුනච පරන් භික්කවේ භික්කු සේයථාපී පස්සේය සරීරං සීවතිකාය චඩ්ඩිතං අට්ඨිකානි පූතිනි චුන්නක ජාතානි සෝයිම මේව කායං උපසංහරති අයම්පිකෝකායෝ ඒවං ධම්මෝ ඒවං භාවි ඒතං අනතිතෝති ඉති අජ්ජත්තං වාකායේ කායානුපස්සී විහෙරති බහිද්ධාවාකායේ කායානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවාකායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහරති අත්ථිකායෝතිවා පනස්ස සති පච්චු පට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිසති මත්තාය අනිස්සිතෝච විහරති නචකින්චි ලෝකේ උපාදීයති එවං පිඛෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී භික්ඛේ කතංච භික්ඛවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී විහෙරති ඉද භික්ඛවේ භික්ඛු සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමිති පජානාති දුක්ඛං වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමිති පජානාති අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ අදුක්ඛම සුඛං වේදනං වේදියාමීති පජානාති සාමි සංවා සුඛං වේදනං වේදියමානෝ සාමිසං සුඛං වේදනං වේදියාමිති පජානාති නිරාමිසං වා සුඛං වේදනං වේදියමානෝ නිරාමිසං සුඛං වේදනං වේදියාමිති පජානාති සාමිසංවා දුක්ඛං වේදනං වේදියමානෝ සාමිසං දුක්ඛං වේදනං වේදියාමිති පජානාති නිරාමිසං වා දුක්ඛං වේදනං වේදියමානෝ නිරාමිසං දුක්ඛං වේදනං වේදියාමීති පජානාති සාමිසං වා අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ සාමිසං අදුක්ඛම සුඛං වේදනං වේදියාමේති පජානාති නිරාමිසං වා අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ නිරාමිසං අදුක්ඛම සුඛං වේදනං වේදියාමීති පජානාති ඉති අජ්ජත්තං වා වේදනාසු වේදනානුපස්සී කරති බහිද්ධාවා වේදනාසු වේදනානුපස්සී විහරති අජ්ජත් බහිද්ධාවා වේදනාසු වේදනානුපස්සී විහරති සමුදය ධම්මානුපස්සීවා වේදනාසු විහරති වය ධම්මානුපස්සීවා වේදනාසු විහරති සමුදය වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති අත්ථි වේදනාතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහරති නචකින්චි ලෝකේ උපාදියති ඒවම් පිකෝ භික්ඛවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී කතංච භික්ඛවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී තිහරති ඉද භික්ඛවේ භික්ඛු සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති සදෝ සංවා චිත්තං සදෝ සංචිත්තන්ති පජානාති වීතදෝසංවා චිත්තං වීතදෝසං චිත්තංති පජානාති සමෝහංවා චිත්තං සමෝහං චිත්තංති පජානාති වීතමෝහං වාචිත්තං වීතමෝහං චිත්තං ති පජානාති සංඛිත්තං වාචිත්තං සංඛිත්තං චිත්තං ති පජානාති වික්ඛිත්තං වාචිත්තං වික්ඛිතං චිත්තං ති පජානාති මහග්ගතං වාචිත්තං මහග්ගතං චිත්තං ති පජානාති අමහග්ගතං වාචිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති සඋත්තරං වා චිත්තං සඋත්තරං චිත්තන්ති පජානාති අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තන්ති පජානාති සමාහිතං වාචිත්තං සමාහිතං චිත්තං ති පජානාති අසමාහිතං වාචිත්තං අසමාහිතං චිත්තං ති පජානාති විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තං ති පජානාති අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තං ති පජානාති ඉති අජ්ජත්තං වාචිත්තේ චිත්තානුපස්සී විහෙරති බහිද්ධාවාචිත්තේ චිත්තානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවා චිත්තේ චිත්තානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති වය ධම්මානු පස්සීවා චිත්තස්මින් විහරති සමුදය වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහරති අත්ථි චිත්තන්තිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිසති මත්තාය අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති එවම් පික්ඛෝ භික්ඛවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහෙරති කතංච භික්ඛු භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ඉද භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු නීවරණේසු කතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු නීවරණේසු ඉද භික්ඛවේ භික්ඛු සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්ථිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්ථිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති යථාච අනුපන්නස්ස කාමච්ඡන්දස්ස උපාදෝති තංච පජානාති යථාච uppannassa කාමච්ඡන්දස්ස පහනං හෝති තංච පජානාති යථාච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති සන්තන්වා අජ්ජත්තංප්‍යාපාදන් අත්හිමේ අජ්ජත්තංප්‍යාපාදෝති පජනාති අසන්තන්වා අජ්ජත්තංප්‍යාපාදන් නත්හිමේ අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති යථාච අනුපන්නස්ස ව්‍යාපාදස්ස උපාදෝ හෝති තංච පජානාති යථාච උප उपन्नस्य व्यापदस्य होती होति तञ्च पजानाति यथा च पहीनस्य व्यापदस्य आयति अनुपादो होति तञ्च ච පජානාති සන්තං වා අජ්ජත්තං තේන මිද්ධං අත්ථිමේ අජ්ජත්තං තේන මිද්ධං ති පජානාති අසන්තං වා අජ්ජත්තං තීන මිද්ධං නත්ථි මේ අජ්ජත්තං තීන මිද්ධං ති පජානාති යථාච අනුපන්නස්ස තීන මිද්දස්ස උපාදෝ හෝති තංච පජානාති යථාච uppannassa තීන මිද්දස්ස පහනං හෝති තංච පජානාති යථාච පහීනස්ස තීන මිද්දස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති සන්තං වා අජ්ජත්තං උද්ධච්ච කුක්කුච්ඡං අත් තීමේ අජ්ජත්තං උද්ධච්ච කුක්කුච්චං තිපජානාති අසන්තං වා අජ්ජත්තං උද්ධච්ච කුක්කුච්චං නත්තිමේ අජ්ජත්තං උද්ධච්ච කුක්කුච්චං තිපජානාති යථාච අනුපන්නස්ස උද්ධච්ච කුක්කුච්චස්ස උපාදෝ හෝති තංච පජානාති යථාච උපන්නස්ස උද්ධච්ච කුක්කුච්චස්ස පහනං හෝති තංච පජානාති යථාච පහීනස්ස උද්ධච්ච කුක්කුච්චස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති සන්තංවා අජ්ජත්තං විචිකිච්ඡං අත්ථිමේ අජ්ජත්තං විචිකිච්ඡාති පජානාති අසන්තං වා අජ්ජත්තං විචිකිච්ඡං නත්ථිමේ අජ්ජත්තං විචිකිච්ඡාති පජානාති යථාච අනුපන්නාය විචිකිච්ඡාය උපාදුහෝති තංච පජානාති යථාච uppannāya විචිකිච්ඡාය පහනං හෝති තංච පජානාති යථාච පහීනාය විචිකිච්ඡාය ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා විහරති වයධම්මානුපස්සීවා ධම්මේසු විහරති සමුදය වය ධම්මානුපස්සීවා ධම්මේසු විහරති අත්හි ධම්මාතිවාපනස්ස සති පච්චු පට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිසති මත්තාය අනිසිතෝච කරති නචකින්චි ලෝකේ උපාදියති ඒවම්ති කෝ භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු නීවරණේ පුනච පරං භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංච සුපාදානක්ඛන්ධේසු කතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංච සුපාදානක්ඛන්දේසු ඉද්ධ භික්ඛවේ භික්ඛු ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්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 අජ්ජත්තංගමෝති ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහරති අජ්ජච්ච බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහරති සමුදය ධම්මානුපස්සීවා ධම්මේසු විහරති වයදම්මානුපස්සීවා ධම්මේසු විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති අත්ථි ධම්මාතිවා පනස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිසති මත්තාය අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති ඒවම් පිඛෝ භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංච සුපාදානක්ඛන්ධේසු පුනච පරං භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු කතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චසුවජ්ජත්තික බාහිරේසු ආයතනේසු ඉද්ධ භික්කවේ භික්ඛු චක්ඛුංච පජානාති රූපේච පජානාති යංච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච පජානාති යතච අනුපන්නස්ස සංයෝජනස්ස උප උපාදෝති තංච පජානාති යතාච uppannassa සංයෝජනස්ස පහනං හෝති තංච පජානාති යතාච පහීනස්ස සංයෝජනස්ස ආයති අනුපාදෝති තංච පජානාති සූතංච පජානාති සද්දේච පජානාති යංච තදුභයන් පටිච්ච උපජ්ජති සංයෝජනං තංච පජානාති යථාච අනුපන්නස්ස සංයෝජනස්ස උපාදෝති තංච පජානාති යථාච uppannassa සංයෝජනස්ස පහනං හෝති තංච පජානාති යථාච පහීනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති ගානංච පජානාති ගන්ධේච පජානාති යංච තදුභයං පටිච්ච උපපජ්ජති සංයෝජනං තංච පජානාති යථාච අනුපන්නස්ස සංයෝජනස්ස උප්පාදෝති තංච පජානාති යථාච uppannassa sanyojanassa පහනං හෝති තංච පජානාති යථාච පහිනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝති තංච පජානාති ජීවංච පජානාති රසේච පජානාති යංච තදුභයං පටිච්ච uppajjati සංයෝජනං තංච පජානාති යථාච අනුප අපන්නස්ස සංයෝජනස්ස උප්පාදෝහෝති තංච පජානාති යථාච uppannassa සංයෝජනස්ස පහනං හෝති තංච පජානාති යථාච පහීනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝහෝති තංච පජානාති කායංච පජානාති පොට්ටබ්බේච පජානාති යංච තදුබයං පටිච්ච උපජ්ජති සංයෝජනං තංච පජානාති යථාච අනුපන්නස්ස සංයෝජනස්ස උප්පාදෝති තංච පජානාති යතච uppannassa සංයෝජනස්ස පහනං හෝති තංච පජානාති යථාච පහීනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති මනංච පජානාති ධම්මේච පජානාති යංච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච පජානාති යතච අනුපන්නස්ස සංයෝජනස්ස උප්පාදෝ හෝති තංච පජානාති යතච උපන්නස්ස සංයෝජනස්ස පහනං හෝති තංච පජානාති යථාච පහිනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී කරති සමුදය ධම්මානුපස්සීවා ධම්මේසු විහරති වය ධම්මානුපස්සීවා ධම්මේසු විහරති සමුදය වය ධම්මානුපස්සීවා अथि से सति पच्युपठिता होती यावदेव ज्ञानमत्ताय पतिसति मत्ताय अनिशितो च विहरति නචකින්චිලෝකේ උපාදියති ඒවම්පිකෝ භික්හවේ භික්කු ධම්මේසු ධම්මානුපස්සී විහරති චස්වජ්ජත්තික බාහිරේසු ආයතනේසු පුනච පරං භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්තසු බුද්ධංගේසු කතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහරති සත්තසු බොජ්ජංගේසු ඉද්ධ භික්ඛවේ භික්ඛු සන්තං වා අජ්ජත්තං සති සම්බුද්ධංගං අත්ථිමේ අජ්ජත්තං සති සම්බුද්ධං ගෝති පජානාති අසන්තං වා අජ්ජත්තං සති සම්බුද්ධං ගං නත්තිමේ අජ්ජත්තං සති සම්බුද්ධං ගෝති පජානාති යථාච අනුපන්නස්ස සති සම්බුද්ධංගස්ස උප්පාදෝති තංච පජානාති යථාච උප්පන්නස්ස සති සම්බුද්ධංගස්ස භාවනාය පාරිපුරී හෝති තංච පජානාති සන්තං වා අජත්තං ධම්මවිචය සම්බුද්ධංගං අත්තිමේ අජත්තං ධම්මවිචය සම්බුද්ධං ගෝති පජානාති අසන්තං වා අජ්ජත්තං ධම්මවිචය සම්බුද්ධංගං නත්ථිමේ අජ්ජත්තං ධම්මවිචය සම්බුද්ධං ගෝති පජානාති යථාච අනුපන්නස්ස ධම්මවිචය සම්බුද්ධංගස්ස උපාදෝති තංච පජානාති යථාච උපන්නස්ස ධම්මවිචය සම්බුද්ධංගස්ස භාවනාය පරිපූරී හෝති තංච පජානාති සංතං වා අජත්තං විරිය සම්බුද්ධංගං අත්තිමේ අජත්තං විරිය සම්බුද්ධං ගෝති පජානාති අසන්තං වා අජ්ජත්තං විරිය සම්බුද්ධංගං නත්ථිමේ අජ්ජත්තං විරිය සම්බුද්ධංගෝති පජානාති යථාච අනුපන්නස්ස संबुद्धंगस्य उपादो होति तंच पजानाति यथाच उपन्नस्य उपन्नस्य संबुद्धंगस्य भावनाय पारिपूरी होती ච පජානාති සන්තං වා අජ්ජත්තං පීති සම්බුද්ධංගං අත්ථිමේ අජ්ජත්තං පීති සම්බුද්ධංගෝති පජානාති අසන්තං වා අජ්ජත්තං පීති සම්බුද්ධංගං නත්තිමේ අජ්ජත්තං පීති සම්බුද්ධංගෝති පජානාති යථාච අනුපන්නස්ස පීති සම්බොජ්ජංගස්ස උපාදෝතිී තංච පජානාති යථාච uppannස්ස පීති සම්බුද්ධංගස්ස භාවනාය පාරිපුරී හෝති තංච පජානාති සන්තං වා අජ්ජත්තං पशद्धि सम्बुज्जङ्गम् अत्थि मे अध्यत्तं पश्यधि सम्भुज्जङ्गूति पजानाति असन्तं वा अध्यत्तं पश्यधि सम्भुज्जङ्गं नत्थि मे अध्यत्तं पश्यति सम्बुज्जङ्गोति पजानाति यथा च अनुपन्नस्य पश्यति सम्बुज्जङ्गस्य उत्पादो होति तञ्च पजानाति यथा uppannassa පස්සද්දි සම්බුද්ධංගස්ස භාවනාය පාරිපූරී හෝති තංච පජානාති සන්තං වා අජ්ජත්තං සමාධි සම්බුද්ධංගං අත්තිමේ අජ්‍යත්තං සමාධි සම්බුද්ධංගෝති පජානාති අසන්තංවා අජ්‍යත්තං සමාධි සම්බුද්ධංගං නත්තිමේ අජ්‍යත්තං සමාධි සම්බුද්ධංගෝති පජානාති යථාච අනුපන්නස්ස සමාධි සම්බුද්ධංගස්ස උපාදෝහෝති තංච පජානාති යථාච uppannassa සමාධි සම්බුද්ධංගස්ස භාවනාය පාරිපූරී හෝති තංච පජානාති සන්තං වා අජ්ජත්තං උපේක්ඛා සම්බුද්ධංගං අත්තිමේ අජ්ජත්තං උපෙක්ඛා සම්බුද්ධංගෝති පජානාති අසන්තං වාජ්ජත්තං උපෙක්ඛා සම්බුද්ධංගං නත්තිමේ අජ්ජත්තං උපෙක්ඛා සම්බුද්ධංගෝති පජානාති යථාච අනුපන්නස්ස උපෙක්ඛා සම්බුද්ධංගස්ස උපදෝති තංච පජානාති යථාච uppannassa උපේක්ඛා සම්බුද්ධංගස්ස භාවනාය පරිපූර්ණේ හෝති තංච පජානාති ඉති අජත්තං වා ධම්මේසු මානුපස්සී විහරති බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහරති අජ්ජත් බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහරති සමුදය ධම්මානුපස්සීවා ධම්මේසු විහරති වය ධම්මානුපස්සීවා ධම්මේසු විහරති සමුදය වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති අත්ථි ධම්මාතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති ව්‍යාවදේවේ ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහරති නචකින්චිලෝකී උපාදියති ඒවම් පික්හෝ භික්කවේ භික්කූ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්තසු භුජංගේසු